doing tonight? ගාය මහමෝනාව භාවනා සුපේ අභිනවයෙන් ඉදිකන ලද දානශාලාවේ ප්‍රථම වතාවට දන් වළඳීම පිණිස අපගේ ගෞරවනීය ආරාධනාව පිළිගෙන එම ස්ථානයට වැඩමවවදාලා ගාල්ල කරාපටිය සුනන්දාරාම විහාරයේ අපගේ කල්යාණ මිත්‍ර ගෞරවනීය පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වතුනි දැන් මේ මොහොතේ මේ පින්වත් පිරිසට සුළු පිරිසකට ඇතුළට එන්න අවස්ථාව තියෙනවා. පොඩි පිරිසක් ඇතුළෙන් ඇවිල්ලා වාඩි වෙන්න. දැන් දැන් වලදා අවසන් වූ පින්වත් ස්වාමීන් වහන්සේලා මේ පින්වත් සිරිදනාටම අපගේ ගුරුදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් පුංචි අනුශාසනාවක් සහ පුණ්‍යානුමෝදනාව පවත්ලා සිරි දිනාට සෙත් පතනවා සංසුන්ව දැන් වාඩි වෙලා ඒ සඳහා සම්බන්ධ වෙන්න. ඇතුළට පැමිණෙන පිරිස එපමණකින් සීමා වෙන්න. දැන් ඇතුළට පැමිණෙන පිරිස එපමණකින් සීමා වෙන්න. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්තුනි දැන් මේ අවස්ථාවෙන් පසුව මේ මේ පැමිණ සිටින සීලම පින්වතුන්ට දිවා ආහාරය ලබා ගැනීමට ගාල්ල මහමෙවුනාව භාවනා සුපුවේ උපස්ථාන කමිටුව සූදානම් කළා තියෙනවා සියලු දෙනාම Tamanගේ දිවා ආහාරය ලබාගෙන පහසුවෙන් සංසුන්ව 2:30 පමණ වන විට අපගේ උඩ ධර්මශාලාව අසලට පැමිණිලා සංසුන්ව ඉඳගන්න අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව ආරම්භ වෙන්නේ සවස 2:30ට. එදී කොයයට විවේකයක් අරගෙන තමන්ගේ දිවා ආහාරය ලබාගෙන කටයුතු කිරීමේ අවස්ථාව තියෙනවා. දැන් මේ මොහොතේ මම අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා මේ පින්වතුන්ට සුළු ධර්ම අවවාදයක් සහ පුණ්‍ය අනුමෝදනාව පවත්වන ලෙසට අවසරයි ස්වාමීන් වහන්සේ. කරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද ගාල්ල භවනාව භවනාසපුව ආරම්භ කරමු තම මා හිතන්නේ අවුරුද්දක් සම්පූර්ණුනේ නැහැ මේ කාලය තුල මේ මහනුවනාසපුවේ තුලින් පින්ගස් කර ගැනීමට මා අපේ විමලාශ්පතුන්ට බහර දුන්නා. ඊට පස්සේ ආශ්පතුන් ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් සහ ඊ타මත්ම කැපවීමකින් සදාවත් සියලු දෙනා රස කරගෙන ඒ සදාවතුන්ගේ පුණ්‍යකාමී උදව්වෙන් කුටි තනවල කුටි කියන්නේ කුටි අටක් තනවල ගෞතම බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරුණ සංඝ රත්නයට පූජා කළා. ඒ වගේම දානශාලාව තනවල අර දවසේ ගෞතම බුද්ධ ශාසනයේ සංඝ රත්නයට පූජා කළා. පින්වත්නි අපට මේ මනුස්ස ලෝකේ ඉපදුනාට පස්සේ මේ මනුස්ස ලෝකෙට අපි ආවා කියන්නේ පාරවල් ගොඩාක් තියෙන හන්දියකට ආවා වගේ. එතකොට මේ මනුස්ස ලෝකේ අපි කරන දේ අනුව තමයි අපි අනතනට පාර කැපෙන්නේ. පාරවල් ගොඩාක් තියෙන හන්දියක්. අපි ගමු මේ හන්දියේ තියෙන එක පාරක් ඒ පාරේ යතොත් දෙවලෝ යනවා. තව පාරක් තියෙනවා කියමු. ඒ පාරේ යතොත් මනුස්ස ලෝකෙට එනවා. ආයකට කියලා ඒ පාරේ ගියොත් ආයකට කියලා හන්දියට එනවා. තව පාරක් තියෙනවා කියමු. ඒ පාරේ යතොත් නිරයනවා. තව පාරක් තියෙනවා කියමු. ඒ පාරේ යතොත් പ്രേත ලෝක යනවා. තව පාරක් තියෙනවා කිව්ව මේ පාරේ යතොත් තිරිසන් අපාය යනවා. මේ වගේ පාරවල් ගොඩක් තියෙන හන්දියක් වගේ. ඒකට හන්දියකට අපි ආවම අපි යන්න ඕන පාර ගැන අපිට අවබෝධයක් නැත්නම් එක එක්කෙනා අඬ ගහයි. මේ පාරයන් අර පාරයන් අර පාරයන් කිය කිය අඬ ගහනවා. එතකොට පාරවල් ගැන අවබෝධයක් නැති කෙනා අර අඳ ගැසීම හේතුවෙන් ඒ පාර ගියොත් හොඳ පාරකට අඳ ගැවුවොත් හොඳයි. නරක පාරකට අඳ ගැවුවොත් සීල දෙනා අමාරු වෙටෙනවා. ඉතින් මේ නිසා මිනිසා බුද්ධිමත් වීම හරි වැදගත්. එක සූත දේශනාවක් මට හම්බුණා. ඒ දේශනාවේ නම සුනිත්ත සූත්‍රය කියලා අනුත්තර නිකායේ. ඒක තියෙන මේ අබුද්ධ උත්පාද කාලෙක. ඒ කියන්නේ බුදු කෙනෙක් නැති. බුද්ධ ධර්මයේ නැති කාලෙක සුනිත්ත කියලා ශාස්ත්‍රීයවරයෙක් පන්නවලා බ්‍රහ්ම ලෝකයන් ධර්මයේ කියනවා. කොහොමද? බ්‍රහ්ම ලෝකයන් ධර්මයේ කියනවා. එතකොට කොටසක් ඒ කියන කරුණට බහිනවා. කොටසක් මොන පිසුද මේ විකාර කරන බමුණු යන කියන සමයන් කතා කියනවා කියලා බහිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ බණින්න බණින අය මරණින් මත් නිරයනවා. බලන්න අංගුත්තර නිකාය 6 වෙනි නිපාතේ සුනෙක්ත කියන සූත්‍රයේදී. ඊට පස්සේ කියන කොටසක් කියනවා හා හායම කියන්න එපා. මේ මනුස්ස ලෝකෙට වඩා හොඳ තැනකටයි මේ පාර කියන්නේ. මනුස්ස ලෝකෙට වඩා හොඳ තැනක යන්නයි ඒ උපදෙස් දෙන්නේ. හිත පහදවා ගන්න කියලා. ඒ හිත පහදවා ගන්න අය සුගතිය යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේටම සුනෙත්ත, නූගපක්ඛී, අරණේමි, අරක කියලා මේ ශාස්ත්‍රවරුන්ගේ ගොඩක් නම් කියනවා. ඊට පස්සේ දේශනා කරන මහණෙනි තථාගතයන් වහන්සේගේ ධර්මය බ්‍රහ්ම ලෝකේ නවත්තන එකක් නෙමෙයි. සතර පායෙන් මුදවලා ආරි සත්‍ය අවබෝධ කරවලා පිළිවෙලින් සංසාරයෙන් එතෙර කරවන ධර්මයක්. එතකොට මේ ධර්මයේ කියද්දී කවුරුන් හෝ ඒ ධර්මයට බැන්නොත් එයා නිරයනවා කියලා ඒ දේශනාවේ තියෙනවා. එතකොට මේ ධර්මයට පැමිණෙන්න කවුරු හරි කල්පනා කළා ආර්ය සත්‍ය මේක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යයක් දේශනා කළා මේක සත්‍යයක්. බුදුරජාණන් වහන්සේ දුකේ හට ගැනීම නම් මාරි සත්‍යයක් දේශනා කළා මේක ඇත්තක් බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය කියලා සත්‍යයක් දේශනා කළා මේක ඇත්තක් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා මේක සත්‍යයක් කියලා ශ්‍රද්ධාවෙන් පිළිගන්න කෙනාට කියනවා ditthi සම්පන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ සූත්‍රයේ වදාලා ditthi සම්පන්න කෙනෙකුට බැන්නොත් නිර්යනවා කියනවා. ඒක අපි කියනව නෙමෙයි. එතකොට තියෙනවා ඒකේ කෙනෙක් පැහැදුනෝ සුගති යනවා කියලා. එතකොට මේ පැහැදීම හෝ අපැහැදීම තමා සතු එකක් විය යුතුයි. එක එක්කෙනා කියනකොට පහදන්න. එක එක්කෙනා කියනකොට අපහදින්න අපි පුරුදු වුණොත් ඒකට කියන්නේ මොන පැහැදීම කියලාද? බුදු දේශනාව කියන එකට වචනයක්. පරිප්ලව පසාද ඊපිනිස බැහැ. පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණති. ඊපිනි ශ්‍රද්ධාව ඇත්තන් ඒ කියන්නේ ශ්‍රද්ධාව එක එක විදිහට පෙරලෙන. වෙලාවකට ඒක මතුවෙන වෙලාවකට යට යනවා. ආය වෙලාවකට මතුවෙනවා ආය වෙලාවකට යට යනවා. ඒ ඊපිනි ශ්‍රද්ධාව තියෙන කෙනාට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියන්නේ. එහෙනම් පින්වත්නි මේ ශ්‍රද්ධාව රැක ගැනීම තමා සතු එකක්. ශ්‍රද්ධාව උපදවා ගැනීම තමා සතු එකක්. කුමක්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් අවබෝධ කළා නම් ඒ අවබෝධ කරපු දේ ගැන අපට තියෙන පැහැදීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ අවබෝධ කරපු දේවල්. උන්වහන්සේ දේශනා කළා අභිඤ්ඤයං වූ භික්ඛවේ දේශිස්සාමි නො අනභිඤ්ඤාය අභිඤ්ඤයං භික්ඛවේ ධම්මං දේශිස්සාමි නො අනභිඤ්ඤාය මහණෙනි මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට වූ ඥානයකින් අවබෝධ කරලයි අවබෝධ නොකර නොවේ එහෙනම් මේ අපි වගේ දැන් අපි දේශනා කරන්නේ බුද්ධ දේශනා කියවලා ඒ කියවපු දේ ඇත්ත කියලා අදහගෙන අපි දේශනා කරන්නේ නේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙමද? උන්වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ දිනු කරගත්තු විශිෂ්ට වූ ඥානයෙන් දැකලා ප්‍රඥාවෙන් දැකලා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේට මේ ලෝකෙ ගැන අනිත් ලෝක ගැන කර්මය ගැන විපාක ගැන මිනිස්සුන්ගේ හිත්වල ස්වභාවය ගැන මේ සෑම දෙයක් ගැනම උන්වහන්සේට අවබෝධයක් තියෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කරන්නේ අභිඤ්ඤයාහං වූ භික්ඛවේ ධම්මං දේශිස්සාමි මහණෙනි මේ ධර්මය ඔබට දේශනා කළේ අවබෝධය යුක්තවයි නොඅනුභිඥාය අවබෝධයකින් තොරව නොවේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා සම්දානං වූ භික්ඛවේ ධම්මං දේශිස්සාමි නොඅනිදානං මහණෙනි ඔබට මේ ධර්මයේ දේශනා කළේ කරුණු සහිතවයි ආවට ගියාට නොවේ. සප්පටිහාරියං වූ භික්කවේ ධම්මං දේශිස්සාමිනෝ අපටිහාරියං මහණනි ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාරයේ සහිතව කියලා. එතකොට ඉබඳු ධර්මයක් තමයි මේ දීඝනිකායේ මජ්ක්‍ධිම නිකායේ අංගුත්තර නිකායේ සංයුත්ත නිකායේ ආදී බුද්ධ දේශනා තේරෙන අපිට දැන් වාර්තා ලැබිලා අන්නේමයි තියෙන්නේ ඒ බඳු දෙයක්. එතකොට අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවනකොට අපිට මේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති වුණොත් මේ කියන කාරණේ නම් ඒකාන්තෙම සත්‍යයක් බුදුරජාණන් වහන්සේ වදාළේ සත්‍යයක් කියලා ඒ පැහැදීමට තමයි ශ්‍රද්ධාව කියන්නේ එතකොට ඒ පැහැදීම ආරක්ෂා කර ගැනීම තමයි සතු එකක් එතකොට ඒක තමයි අපිට දැන් අපි ගත්ත දැන් බලන්න කවුරුරි කියනවා අම්මා කෙනෙකුට අම්මා කෙනෙකුට අපි කියමු බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. එතකොට කවුරුහරි කියන ඔයාට මහා පින්වන්ත දරුවෙක් මේ මව කුසට ඇවිල්ලා කියලා. එතකොට යාමට සතුටක් ඇති වෙන්නේ නැද්ද? දැන් යාම හැමතිස්සෙම ඒ අම්මගේ හිතේ නැද්ද මේ බඩට ආපු බබා පරිස්සම් කරන්න ඕන කියලා? අදහස තියෙනවනේ. ළමයට කරදරයක් වෙන්නේ නැති වෙනවා අම්මා පරිස්සම් වෙනවා. පින්වන්ත දරුවෙක් දකින්න. දැන් ඒ දරුවාට වඩා පිටක් තියෙන එකක් තමයි ශ්‍රද්ධාවක් ඇතිවීම. ඒ මොකද ඒ ශ්‍රද්ධාවට පුළුවන් තමන්ව යහපතේ පිහිටවන්න. අයහපතින් බේරන්න. තමන්ට සිල් රකින්න, දන් දෙන්න, ගුණ ධර්ම දියුණු කරන්න අවස්ථාව අර ශ්‍රද්ධාවෙන් තමයි ඇති වෙන්නේ. දැන් බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා දානය කියන එක සත්පුරුෂයන් නනවතුන් ප්‍රශංසා කළ තියෙනවා කියලා. ඉතින් ඒ දන් දීම කියන එක උන්වහන්සේ දේශනා කළේ ගොඩක් තියෙන වෙලාවටත් දෙන්න ඕනේ. පොඩ්ඩක් තියෙන වෙලාවටත් දෙන්න ඕනේ කියන මොකද හේතුව දීම නිසා තමයි කෙනෙකුට යමක් ලැබෙන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මේ සත්‍යය වාසය කරන්නේ කුමක් දායාදේ කරගෙනද? කර්මය දායාදේ කරගෙනයි. කර්මය දායාද කරගෙන වාසය කරනවා කියන එක නිතර හිතන්න කියලා කියනවා. අපි හොදක් කළොත් ඒ හොද තමයි අපේ දායාදය. අපි නරකට නරක තමයි අපේ දායාදය. මේ නිසා කර්මයේ දායාද කොට මේ අපි වාසය කරන්නේ කියලා කල්පනා කරන කෙනා හැමතිස්සෙම ලෑස් සෝදානම් වෙන්නේ කුසල කර්ම කරන්නද අකුසල කරන්නද? කුසල් කර්ම කරන්න තමයි කල්පනා කරන්නේ. දැන් අපි හිතමු මම ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. ඔන්න අපි මේට අවුරුදු 100කට කලින් කොහෙද හිටියේ? අවුරුදු 100ක කවුරුන් මෙතන ඉන්නවද? නැහැ. එතකොට මේට අවුරුදු 100කට කලින් අපි කොහේ හරි ලෝකෙක හිටියා. ඉන්නේ නැති නෙමෙයි. හිටියා අනිවාර්යෙන් හිටියා. හැබැයි අපි නිරුණා. මෙරිලා මනුස්ස ලෝකෙට එන්න සුදුසු විදිහේ යම් කිසි ස්වභාවයකින් අපි හිටියා. ඒකට මොකද්ද කියන්නේ මොන අවස්ථාවක් කියලාද? මනුස්ස ලෝකෙට එන්න සුදුසු ස්වභාවයකින් හිටපු අවස්ථාව මොකද්ද? ගන්ධබ්බ අවස්ථාවක අපි හිටියා. එතකොට ගන්ධබ්බ අවස්ථාවක අපි හිටියන්නේ එතකොට එක කාරණාවක් තියෙනවා. මොකද්ද කාරණාව? මනුස්ස ලෝකෙක උපදින්න යම්කිසි අවස්ථාවක අපි හිටියා. එතකොට දණ්ඩ බෝස්තාවන සමහර යදලා යන තිරිසනුන්ගේ කුසට. දැන් අපි ගත්තොත් නව කුසක මිනිස් මව කුසක වේවා. තිරිසන් මව කුසක වේවා. උපදින්න කරුණු තුනක් ඕනේ. පළවෙනි එක තමයි ඍතු වෙන ස්ත්‍රියක් ඉන්න ඕනේ. ඊළඟට පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනේ. කරුණු කීයද? දෙක ගම්දබ්බේ පැමිණෙන්න ඕනේ. එතකොට පුරුෂයෙක් එක්ක එකතු වුණාට පස්සේ මෞකුස සකස් වෙන උපතක් පිණිස. සකස් වුණාම එතනට තමයි අර ගන්ධබ්බය පැමිණෙන්නේ. එතකොට සමහර කෙනෙක් ගන්ධබ්බ අවස්ථාවේ ඉඳෙද්දී තිරසන් මෞකුස ඒ වගේ සූදානම් වෙනවා. එතනට එයා ඇදිලා යනවා. ඊට පස්සේ බීවෙන්නේ තිරිසන් සතේ. එතකොට ඒක ඇදිලා යන්නේ කොහොමද? ආ විපාක පිණිස කර්මය හැදිලා තියෙන විදිහටයි. ඒකට කියන භවය කියලා. විපාක පිණිස කර්මය හැදිලා තියෙන විදිහටයි. එතකොට අපි ඉපදෙන අපි කවුරුත් ඉපදෙනකොට දැන් අපේ අම්මගේ මව කුස ඒ විදිහට හැදිලා තිබිච්ච වෙලාවක ගන්ධබ්බෙක් වෙලා හිටපු අපි මව කුසට පෙන්ුණා. එතකොට ඔන්න කරුණ තුනක් එකතු වුණා. මොනවද ඒ? වෙන කාන්තාවක් හිටිය ඒ කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වුණා ගන්ධබ්බය පැමුණා. දැන් ඔන්න මව කුසට පැමුණා. මව කුසට මව කුසට පැමිණිච්ච ගමන් එතනින්දල සම්පූර්ණ වැඩ කරන්නේ විපාක පිණිස කර්ම සකස් වුණානේ. ඒ කර්මාන රූප ඒ ඇහැ හැදින. කර්මාන රූපේ කන් දෙක හැදෙනවා. කර්මාන රූපේ නාසය හැදෙනවා. කර්මාන රූපේ දිව හැදෙනවා. කර්මාන රූපේ ශරීරය හැදෙනවා. කර්මාන රූපේ සිත හැදෙනවා. ඊට පස්සේ ඒ මාස ගාන ඇවෑමේ ඒ මෞකස ඇතුලේ මෝරලා මොකද වෙන්නේ? බිහි වෙනවා. ඒ ගෙවෙනකොට අපේ මොකක් හරි වාසනාවන්ත කර්මයක් තිබිලා අපිට හොඳ ඇස් දෙකක් ලැබුණා. හොඳ කන් දෙකක් ලැබුණා. හොඳ නාසයක් ලැබුණා. හොඳ දිවක් ලැබුණා. හොඳ ශරීරයක් ලැබුණා. හොඳ හිතක් ලැබුණා. දැන් මේකට කර්මා රූප බලපෑම තියෙනවා. ඒ සමාන දැන් එතකොට බලන්න මේ පෙර කර්මයකින් සකස් වෙච්ච දෙයක් තමයි අපි දැන් පරිහරණය කරන්නේ. මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස පෙර කර්මයකින් පරිහරණය කරන්නේ. ඒතකොට මේ කර්මාන රූපෝ ලැබිච්ච දෙයට සංසාරික බලපෑමක් නැද්ද? කර්මාන රූපෝ ලැබිච්ච මේ හයට අපි සංසාරේ කරපු කුසල් අකුසල් වල බලපෑම තියෙනවා. දැන් බුදුරජුන්ගේ ධර්මයේ දන්නේ නැත්නම් අපිට මේක තේරුම් ගන්න ලෝකෙ කිසිම ක්‍රමයක් නැහැ. එතකොට සමාන කෙනෙකුගේ හිතේ තියෙන හැකියාවක් හොඳ නරක හිතන්න පුළුවන්කම. මේක හොඳයි මේක නරකයි මේක යහපත් මේක අයහපත් මේක පව මේක පින කියලා හිතන්න පුළුවන් කියාවක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට කෙනෙකුට ඒ හැකියාව තියෙන කෙනාගේ ඒ හැකියාව මතුවෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව මේක පින මේක පව කියලා වෙන් කරලා දකින්න අපිට ක්‍රමයක් තියනවද? ඒ එහෙම එකක් නැහැ. ලෝකේ එහෙම එකක් නැහැ. දැන් අපි ගත්තොත් දැන් බලන්න බටහිර රටේ බටහිර රටවල් වල දැන් කියන පොළොවට බෙහෙත් ගන්න එපා. පොළොට බේත් ගන්න එපා කියන්නේ මේ සත්තු කෙරේ කරුණාවෙන් නෙමෙයි. මේ ආහාර පාන වල තියෙන ස්වභාවය විස වෙනවා කියලා. දැන් ඊට පස්සේ සත්තු පණුව හැදෙනවා ගස්වල. ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් අහනවා දැන් හරි වැඩි බෙහෙත් ගන්නෑ අපි. දැන් මොකද කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ නම් අර අත් දෙකට මේස් දෙකක් දාගෙන කොළයක් ගානේ ඇඟිලි වලින් කිරිස් කිරිස් ගගාර පණුව වෙන කරනවා. ඒ මොකද මිරික මිරික මරනවා. පින් පව් ගැන කතා කරන්නේ නැති නිසා. එතකොට පින් පව් ගැන කතා කළත් ඒ ඒ අපි පින් පව් ගැන කතා කරේ අපි දැකපු ආબોධ කරපු එකක්ද බුදුරජාණන් වහන්සේ ආબોධ කරපු එකක්ද? එතකොට බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ගැන විශ්වාස කරන කෙනා උන්වහන්සේ දේශනා කළා නිරය, තිරිසන් අපාය, പ്രേත ලෝකේ, සතර අපාය, දිව්‍ය ලෝක, මනුස්ස ලෝක පෙන්වුවා. එතකොට උන්වහන්සේ දේශනා කරපු දේ පිළිගන්නේ කෙනා ඒ අනුසාරයෙන් හැමතිස්සෙම කල්පනා කරන්න පෙළඹෙනවා. මොකද හේතුව ඒක තමයි ඇත්ත කියලා එයාගේ තියෙන විශ්වාසය නිසා. ඒ කියන්නේ ශ්‍රද්ධාව නිසා. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා මේ මහණෙනි මේ ඇස කන නාසය දිවකය මනස ඔබේ නොවේ. පුරාණෝදම් බෙක්කවේ කම්මා. මේ ඉස්සර කරපු කර්මයක් කියනවා මේ. අபிසංකතං මේක චේතනාවකින් හදපු එකක් කියනවා. අபிසංචේතිතං විශේෂයෙන්ම චේතනා පාලකන හදපු එකක් කියනවා. වේදනීයන් දක්ඨබ්බං දැන් ඉතින් විදෝ විදෝ කියන මේක තේරුම් ගන්න තියෙන්නේ. මේ බොරුවන්ත. අපිට මේ විදෝ විදෝ තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ මේ සත්‍ය තේරුම් ගත කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කෙනාට තියෙන්නේ පින රැස් කිරීම. මොකද්ද කරන්න තියෙන්නේ? පින රැස් කිරීම. අපි පින පින කියන වචනේ කොච්චර කතා කළත් වැඩක් නෑ. මේ පිනට උමනා කරන පසුබිමක් තියෙනවා. පදනම. දැන් මේ gedekට උමනා කරන පදනමක් තියෙනවා. ඒකට අත්විවරම කියලා කියන්නේ නේ. අත්‍යවශ්‍යම දාන්න නැතුව ගේ හදන්න පුළුවන්ද? බෑ. අපිට නිකන් ආටෝපිට ගියක් වගේ පෙන්වන්න පුළුවන් හදලා අත්‍යවශ්‍යම නැතුව. හැබැයි ලොකු හුලඟක් ආවොත්, ගම් වතුරක් ආවොත් මොකද වෙන්නේ? කඩාගෙන වැටෙනවා. පරිකීම එක අපිට මේ එහාට මෙහාට ඕන තැනකට අරන් යන්න පුළුවන් වාහනයක් වගේ. දැන් උගතොත් අපිට වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ නැගලා අපිට ඕන දිශාවට යන්න බැරිද? පුළුවන්. මේ පින කියන එක ඒ වගේ එකක්. එතකොට පින්වත්නි අපි ගමන අපිට වාහනයක් හම්බුණා කියලා. හොඳ ලස්සන වාහනයක් හම්බුණා. හොඳ සීට් කියනවා. හොඳට වාඩි වෙන්න පුළුවන් සබ පහසුවේ. හැබැයි රෝද නැහැ. රෝද නැතුණු කොච්චර ලස්සන වුණත් ඒ වාහනේ යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා පින රැස් කරන්න ඕනේ රෝද නැති වාහනේ වගේ නෙවෙයි. රෝධ තියෙන වාහනේ වගේ. රෝධි තමයි මෛත්‍රිය. මෛත්‍රියේ පිහිටන තමයි අපි පින කරන්න ඕනේ. මෛත්‍රිය නැතුව අපි කරන සෑම පින්කමක්ම අපේ ඵල දෙයි. හැබැයි අපිට ඕන තැනට ගෙනියන්නේ නැහැ. අපිට ඕන තැනට යන්න බෑ. මේ නිසා කරන හැම දෙයකටම පාදකේ වෙන්න ඕනේ මෛත්‍රිය. දැන් බලන්න විමලායිකතුන්ට මේ ගාම්භ අසුකෝ බාර දුන්නාම දැන් ඉතින් මේ මාස 9ක් වගේ කාලෙක මේ ඔක්කොම හදලා තියෙනවා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා අහලා තියෙනවා උන්වහන්සේගෙන් ඔබ වහන්සේ කොහොමද මෙච්චර ඉක්මනට මේවා කළේ? එතකොට කියලා තියෙනවා ස්වාමීනි මම මේක කළේ හැමතිස්සේ මම හිතුවේ අනේ මම මේ කරන දේ සංඝයාට මේ භික්ෂුන් වහන්සේලාට සුවසේ ඉන්න උපකාරී වේවා දෙවියන්ට පින් පිණිස හේතු වේවා. දෙන්නාට පින් පිණිස හේතු මේ චේතනාව මම මේ කරන්නේ කියලා. දැන් එතකොට එහෙම වුණොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මෛත්‍රිය කියන එක තිබුණොත් තමයි අවබෝධයෙන් මේ පින කරන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රිය නැතුව ඒ කියන්නේ දැන් පිනක් රැස් කරන්න ඕනා කරන ඔයාට පුණ්‍ය චේතනාව එතකොට පුණ්‍ය චේතනාව තුල තමයි හොඳ පින හෝ නරක පින හෝ කියන්නේ පිනට හොඳ නරක එකක් නෑ මම කිය පුණ්‍ය චේතනාව තුල තමයි එයාට සාර්ථක පිනක්. එතකොට පුණ්‍ය චේතනාවක් සකස් වෙන්න පදම වෙන්නේ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රී පදනම් වුණොත් අපි කරන ඕනෑම දෙයකට එයාට හොඳ සාර්ථක පිනක් කරන්න පුළුවන්. ඒ අපි කරන දෙයට මෛත්‍රී පදනම් නැත්තම් පින සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ මෛත්‍රී කියන එක තියෙන්නේ එක එක්කෙනාට ඒ කියන්නේ දැන් මම පින් කළොත් මම පිනක් කරනවා. ඒකට කවුරු හරි ප්‍රශංසා කළොත් විතරක් මම ඊළඟ පින කරනවා. නැත්නම් මම පින් කිරිල නවත්තනවා. එතකොට මොකද්ද? මම මෙච්චර කළා අච්චර කළා මගේ ගුණ කිව්වේ නැහැ. එහෙම හිතන්නේ නැද්ද? මගේ නම කිව්වේ නෑ. මාව ඉස්සරහට අරන් වාඩි කෝලේ නෑ. මාව දැකලා අහක බලවා ගත්තා. මගේ පිරිකට ගත්තේ නෑ. මම ගාන විගත් යන්ත ගැව්වා. මේ හිතන්නේ නැද්ද? මේ මොකද්ද නැති කරගන්න යන්නේ? පුණ්‍ය චේතනාව. ඒක තමයි ඒ කියන්නේ පුණ්‍ය චේතනාවට තමයි හානි කරගන්නේ. කාටාර උදව්වක් උපකාරයක් කරනකොට කරුණාව පවත්වීම හරි අමාරු එකක්. ඒ සමාජයේ කරුණාවට හානි වෙන දේවල් කියනවා කරනවා දැන් මට කොච්චර බයිනවද? එතකොට ඒ මම කරන්නේ මම බහුවෙන් බයිනකට කවුරු හරි ඒ බයින එක්කිනාටම මමත් බැන්නා. ඈ එකම වෝට් එකකින් දෙතුන් අපි ඔක්කොම. ඉතින් ඒ නිසා මම කල්පනා කළේ නෑ. වැරදුනත් අපිට කරන්න බෑ වැරදුනා. මම කිව්වේ මනුස්සලෝකේ හන්දියක් කියලා. සමහරු මේ හන්දිය යන්න ඕන නැති පාර යනවා. මේ පාරට එකතු වෙලා ඉන්නවා. අපිත් වෙනවා ඒ පාරේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේට පේනවා කිව්වා සමහර පාර මේක තියෙන්නේ මහා සිංහනාද සූත්‍රයේ. පාරක් වැටලා තියෙනවා. ඒ පාර තියෙන ගිනි අඟුරු වලකට. ඒක සමහර ඒ පාර යනවා. එතකොට උන්වහන්සේ කියන ඇස්සටි පුරුෂයෙක් බලාගෙන ඉන්නවා. පේනවා මේ පාරේ මේ පුද්ගලයා ගියොත් කොහෙන්ද නතර වෙන්නේ? නිරයෙන් නතර වෙන්නේ වගේ කියනවා. එයා ඒ පාර වෙනස් කළේ නැත්තම් ඒ පාර ගියොත් එයා උන්වහන්සේට පේනවා පස්සේ කාලෙකේ කෙනා නිරිය වෙట్లా ඉන්නවා. මේ වගේ තමයි මනුස්ස ලෝකෙට ආවට පස්සේ සමහර තෝරගන්නවා පාරක් නිරියට යන එක තියෙන්නේ ඉතින්. සමහර තෝරගන්නවා පාරක් പ്രേත ලෝකෙට තියෙන්නේ. හැබැයි අපිට පේන්නේ මේක කොයි විදිහද කියලා. ඒ පේන්නේ මොකෙන්ද වෙන්නේ කියන්නේ? පේන්නේ නේවිච්ඡා පමාදානප්පකාසති අපිට පේන්නේ අපේ මසුරුකමයි ප්‍රමාදේ නිසා ප්‍රමාද කියන්නේ අපි එක එක වැඩවල ඉන්නවා ඉදිලා දිනවා එතකොට අපේ හිත මේ විනාශලා යනවා අපිට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ අපි යන්න ඕනේ හරි පාර පේන්නේ නැති වෙනවා එතකොට එතකොට අපි සමහරට එක එක්කෙනා අඬ ගහන පාරේ අපි යන්න ගන්නවා එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා අමාරු වැටුණට පස්සේ පිට වෙන්න කවුරුවත් නැහැ. මොකද හේතුව අපි මේ අපි දැන් එකට හිටියට යන්න තියෙන්නේ තනියම. ඉතින් මේ නිසා පින්වත්නි මේ මහමෙවුනාව භවනාසපුව මීට අවුරුදු 10කට කලින් මා ස්ථාපිත කළේ කරුණු දෙකක් මුල් කරගෙන. එකක් තමයි මේ ගෞතම ශාසනයේ පින් රැස් කරගන්න අවස්ථාවක් ලබා දීමයි මේ ගෞතම ශාසනය තුල සසර දුකින් මිදෙන්න සුදුස්සම් බවට පත් කරලා දීමයි එතකොට මේක පින්වත්නි ගුටිකක හරි ඒක තමයි කරන්න තියෙන්නේ නින්දා පහස විඳ විඳ හරි ඒක තමයි මිනිසුන්ට කරන්න තියෙන්නේ දැන් මා තුළ කරුණාවක් නැති වුණා නම් මම මේක නවත්තලා ගොඩක් කල්. ඇයි ඇත්ත කිව්වම බයිනවනේ. ඒක ඊර්ෂ්‍යාවෙන් බයිනවා මේ වැඩ පිළිවෙල විනාශ කරන්න ඇඟිලි ගණන් කර කර ඉන්නවා. මේ දේවල් තියෙනවා. හැබැයි මේක විනාශ වුණත් විනාශ වෙන්නේ මිනිසුන්ගේ පුණ්‍ය මාර්ගය. මිනිසුන් පිංගස් කරගන්න තියෙන අවස්ථාව. මම දන්නා මහමෙවුනා අසපුව පිළිටවපු නිසා විශාල පිරිසක් පින් කරගත්තා. විශාල පිරිසක් පවුත් කරගත්තා. හැබැයි විශාල පිරිසක් පින් කරගත්තා. එතකොට මේ පින් කර ගැනීම දුර්ලභ දෙයක්. බුද්ධ දේශනාවක තියෙනවා පින්වත්නි. චුන්ද කියන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ බලන්න මේ බුද්ධ වචනේ චිත්තුප්පාද මත්තම් පිචුන්ද කුසලේසු ධම්මේසු බහූපකාරං වදාමි. උන්වහන්සේ චුන්ද කියන ස්වාමීන් වහන්සේ දේශනා කරේ චුන්දය මේ පින්දහම් කිරීමට සිතක් උපද්දවා ගත්තොත් ඒක බොහෝ උපකාරී වෙනවා කියනවා. එතකොට බලන්න මේ මිනිස්සුෙකුට පින්දහම් කිරීමට සිතක් උපද්දවලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩාක් උපකාරී වෙනවා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න පින්වත්නි අපි මේ මනුස්ස ලෝකෙ මේ රැඳිලා ඉන්නේ අපි කරපු පිනක් එක්කයි. දැන් සමහරු මව කුසට එකතු වෙනවා. මම කිව්වා ගම්දබ්බයා පැමිණෙනවා, අම්මා තාත්තා එකතු වෙනවා. මේ කරුණු තුන එකතු වෙනවා. මව කුසෙම චුත වෙන්නේ නැද්ද? දැන් මගේ ළඟට එක අම්මා කෙනෙක් ආවා. ගොඩාක් වයසයි. මම හිතන්නේ අම්මට වයස ඇති අවුරුදු 80ක් විතර. ඒ අම්මා දවසක් මගේ ළඟට ඇවිල්ලා අඬන්න ගත්තා. අනංගරම් මට කිව්වා අනේ ස්වාමීනි මගේ හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා. මම මොකද්ද කියලා කිව්වා ඊට පස්සේ මට අවුරුදු 19දී මට ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. දැන් මේ අවුරුදු 19යි ප්‍රශ්නයක් මේ අම්මයි ගොල්ලෝ වැඩ කරනවා. මේ අම්මට වයස 80යි. ඊට පස්සේ කිව්වා මට ඒ සම්බන්ධය නිසා දරුවෙක් ලැබෙන්න ආවා. ඊට පස්සේ මම බලන්න තව කෙනෙක් හිටියා. එයා මට කිව්වා මම ඔයාව අතාරින්නේ මම පිළිගන්නවා මම ඔයාට වෙනස්කමක් කරන්නේ නෑ කියලා. නමුත් ස්වාමීනි මං හරියට මහන්සි ගත්තා ඒ දරුවා නැති කරන්න. හැබැයි දරුවා නැති වුණේ නෑ. දැන් යා දොස්තරනවා කෙනෙක්. බයින් නෝන්නම් බේරිච්ච හැටි. මිනිස් ලෝකෙට ඇවිල්ලා මව කුසේ ඉඳලා ඒ අම්මා උත්සාහ කරගෙන ඒ බබා නැති කරන්න. නමුත් නූලෙන් 99යි දශව 9න් බේරුණා. මට ඒක හරි පුදුම හිතුණා. දැන් බලන්න ඒ ඒ දරුවා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන දොස්තර නෝන කෙනෙක් වෙලා පිටරට ඉඳලා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. දැන් හරියට මිනිස්සුන්ට පිට වෙනවා. මම හිතන්නේ එයාගේ පින්බලයට තමයි අර අම්මා කර වැඩේ සාර්ථකුනේ නැත්තේ. එකෙන් අම්මා බේරුණා. අත යමට අර මනුෂ්‍යඝාතන පාප රැස් වෙනවද නැත්තම්? දැන් බලන්න එතකොට මේ මිනිස් කුසට ආවට පස්සේ බේරිච්ච විදිය. ඊට පස්සේ තමයි කොහොමරිටින් බේරිලා සමහර අය මව කුසෙම මැරෙනවා. දැන් අර රත්නපුරේ අපි රෝහලක් හදනවා. බබාල හම්බෙන ඉස්පිතාලයක් හදනවා අපි. එතකොට මේ ඒ දොස්තර නෝනා මට කිව්ව හැම මාසෙකම එක බබෙක් මැරෙනවා කිරි පොවන්න ගිහිල්ලා. මොකද අම්මා කිරි දිදී ඉන්නවා දැන් මම අම්මට අලුත් කියන්නේ පළවෙනි දරුවට මේ ගොඩක්ට යනවා කිව්වේ. අම්මට බහන්සි අම්මට නිදි මරලා නිදි මරලා එහෙම නිින්ද යනවා තනියට ඇටලා මැරෙනවා ළමයා. දවස් මාසෙට එක ළමෙක් මැරෙනවා. මම ඉපදිච්ච කෙනාට ඉපදි මව කුසයට ඇතුළු වෙච්ච වෙලාවේ ඉඳලා එයාට අනතුරක් නැද්ද? ඒ අනතුරු වලින් මදුරුවන්ගෙන් මිනිස් මැරෙන්නේ නැද්ද? පොඩි මදුරුවෙකුට පුළුවන් මිනිහ මරන්න. මෙහෙන් බේරි බේරි ඉන්නකොට අපි අපි හිතන්න ඕනේ අර බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු බණපදේ ගැන. මොකද අපි මේ ජීවත් වෙන අපි සංසාරේ කරපු පින තමයි මේ අපි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ ජීවිතේ අපි රැස් කරගන්න ඕනේ හැබෑ වූ පිනක්. පින වගේ එකක් නෙමෙයි. හැබෑ වූ පිනක්. එතකොට මේ හැබෑ වූ පින රැස් කරගන්න අපට මහමෙවුනාවෙන් විශාල උපකාරයක් අපිට තියෙනවා. මොකද මහමෙවුනාව තුළ මම පුදුම විදිහට මහන්සියක් ගත්තා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා එලි දක්වන්න. බුදු දේශනා මතු කරලා පෙන්වන්න. සසරේ භයානකකම පෙන්වන්න. මම අවංක මහන්සියක් ගත්තා. මේ මහත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි කවුරුන් හෝ ධර්මයේ දේශනා කරනවා නම් ඒ දේශනා කරන දේශකයාට මෙවැනි අදහසක් ඇති වුණොත් කවුරු හරි කෙනෙක් මේ ධර්මය අහලා මට පැහැදුනොත් හොඳයි කියලා ඒ දේශනාව කිලුටුයි කියනවා එහෙමනම් ඊළඟට කවුරු යමලා කල්පනා කළා මහණෙනි මේ ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධර්මයේ කවුරු හරි කෙනෙක් තේරුම් ගන්න තේරුම් අරගෙන අකුසල් වලින් දුර වෙලා කුසල් වඩනවා හොඳයි කියලා. ඒ ධර්මයේ පිරිසිදුයි කියනවා. එතකොට මේ ධර්මයේ අහලා හිත ඒක ඒ විදිහටම ශ්‍රද්ධාවක් ඇති කරගෙන තමයි මම මේ මහවිනාව පිටවල මේ ධර්මය කියන්න පටන් ගත්තේ. ඒ නිසා තමයි දැන් මේ වෙනකොට මම හිතන්නේ මහමිනාවට 400ක වගේ සංඝ පිරිසක් ඉන්නවා. ලෝකෙ පුරාම මේක පැතිරලා තියෙනවා. එතකොට පින්වත්නි මුලින්ම මම ධර්ම දේශනා කරද්දී මීට අවුරුදු 10කට කලින් මගේ ළඟට බණ අහන්න ආයේ මම දැන් ওই බුද්දිස් කියලා channel එකක් තියෙනවා. අනේ පන්සලේ සම්බෝධි විහාරේ මම ඔකේ ධර්ම දේශනාව පටන් ගත්ත සතිපතා හවස 3ට සෙනස හැම සෙනසුරාදාම ධර්ම කියනවා කියලා මම පොඩි අර මේ පොඩි කොලේක මම අතින් දීලා පොඩි දැන්වීමක් දැම්මා. මම එහා පැත්තේ භාවනා මධ්‍යස්ථානයේ හිටියේ. හතර දිනක් ආවා. මම සමගින්නේ නෑ. මම හරිය සතුටින් අර හතර දිනාට ධර්මය කිව්වා. මාස දෙකක් විතර හතර දිනා විතර. මට සෙනගමනියක් තිබුණේ අදත් නෑ. ඒ හතර දිනාට විතර නම් ධර්මය කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? හැබැයි මම කිව්වේ ඇත්ත. මොකක්ද ඇත්ත? බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු බුද්ධ වචනේ මම කිව්වා. කඩින්කට ගියා ආන්න බුද්ධ වචනේ කියන අහපලා කියලා. ඊට පස්සේ තමයි පිරිස ආවේ. පිරිස එනකොට පිරිස 200ක් 300ක් කෙනෙකුට මට මයික් එකක් පාවිච්චි කරන්න වුණා. ඊට පස්සේ ආදරේ කිව්වා මයික් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට කරගන්න දෙන්න හිතුණා. ඒ ධර්මය කියන්න දෙන්නේ නැහැ. ඊට මට හිතුණා අනේ මට නිදහසේ කියන්න මේක අවස්ථාවක් ලැබුණා නම් හොඳයි කියලා. එහෙම තමයි පටන් ගත්තේ. එහෙම තමයි මම නැතුනේ. හැබැයි මේක පැතිරලා ගියේ මේ බෝඩ් ගාලා බැනර් ගාලා සෙනඟ ගොඩක් රැස් කළා නෙමෙයි. හතර දිනාගේ. එතකොට හිතත් හතර දිනක් විතරක් හිටියත් මට මේ විදිහට කතා කරන්න පුළුවන්. ඒ මොකද හේතුව අපි ඔබ හිතන සෙනඟ ගොඩාක් තුල ඒ ඔක්කොම අවබෝධ කරනවා කියලාද? සමහර විට අවබෝධ කරන කෙනා ඉන්නේ මේ මේ ඇතුලේ නෙමෙයි. සමහරට අවබෝධ කරන අය ඉන්නේ මේ පිටිපස්ස කොනක වාඩි වෙලා. ඒ නිසා මේ අපිට හොයන්න බෑ මේ මිනිස්යා එයාගේ හැකියාව පාවිච්චි කරන විදිය. මොකද හේතුව මම කියුවා ඔබට මතකද දැන් අපිට අපි ගමු ඔන්න අහස යනවා කියලා ප්ලේන් එකක් කෙනෙක් කියන ආම් ප්‍රේමයක් යනවා කියලා. ඒතර කෝ කෝ කෝ කී බලනවා ඇස් තියෙන අය. ඒතර සමහර කෙනෙකුට ඒක බලන් ඉස්සෙල් ඒක පාස් වෙලා ගිහිල්ලා. සමහර කෙනෙක් කියනවා හා මං දැක්ක දැක්ක කියලා. ඒ ඇස් දෙක හරප් පිළිවෙලට නේද? මේ වගේ ධර්මය කියන එක කියද්දී තමන්ගේ මනසේ තියෙන පින්වල ප්‍රමාණයට තමයි යාට ඒක අහුවෙන්නේ. දැන් ඇස් දෙකේ පෙනීම ශක්තිය තියෙන්නේ අපි රැස් කළ පෙනීමේ ශක්තිය ලැබෙන පින්වල ප්‍රමාණයට. කල්පනා කිරීමේ ශක්තිය තියෙන්නේ කල්පනා කිරීම කියන්නේ පින්වල ඒ රැස් කරපු පින්වල ප්‍රමාණයට. ඒක බලන්න උපදන්න බෑ. හැබැයි එයා අවංකව එයාගේ හිතට එකඟව එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්නවා නම් ඒක කියා දෙන්න මහන්සි ගන්නවා නම් ඒ වෙනින් කටට උදව් කරනවා නම් හැම මොහොතකම පිං රැස් වෙනවා. පින් නිසා තමයි මිනිස් ලෝකෙට අපි ආවේ අපිට තියෙන ප්‍රශ්නේ අපිට පේන්නේ පින් නිසා තමයි දෙවියන් අතර කෙනෙක් උපදින්නේ දෙවියන්ට ඒක පේනවා. මේ නිසා පින රැස් කරද්දී මේ පිනට සතුට වෙනවා දෙවියන්. මොකද හේතුව දෙවියන් දන්නවා මේ පින් රැස් කිරීමෙන් තමයි දෙවියන් අතර උපදින්නේ කියලා. මේ නිසා මේ පින් රැස් කරන පින් රැස් කරනකොට ඒ පිනට දෙවියොත් කැමති පින තේරෙන මිනිසුත් කැමති. මේ නිසා පින්වත් හොඳට බුද්ධිමත්ව තමයි පින් කරන්න ඕනේ. හොඳට මෛත්‍රී සාගතව. කරුණාවෙන් මෛත්‍රියෙන් දෙවියන්ට හිතසුව පිණිස මිනිසුන්ට හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කළා බලන්න උන්වහන්සේ දේශනා කරපු විදිය චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේවානුසාරං මහණෙනි දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න කියලා දැන් මම මහණුණා සාකා පිටවල තියෙන ලංකාපුරම් ඒ මගේ චාරිකාවේ ඒ මගේ දහම් චාරිකාව දැන් මේ ඒකෙන් තමයි මම ධර්මයේ පතුරවන්නේ. මේකට කවුරුරි බැන්නත් බයින්නේ අපි මම මම රැස් කරන පිටයි බයින්නේ. පිටට ගැරෙව්වොත් එයාට පව් රැස් වෙනවා. ඊට පස්සේ එහෙම මේ දහම් චාරිකාවක් හැටියට හැමතැනම මහමුණාසපු පිටවල අපි ඒක කියන්නේ මොකද්ද? මහමුණාවට එන අයට කියන්නේ පින් රැස් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න ශ්‍රද්ධාවට එන්න සිල්වත් වෙන්න ධර්මයෙන් සීකරන්න දන්පැන් දෙන්න බණ භාවනා කරන්න ජීවිත අවබෝධ කිරීමට උත්සාහවත් වෙන්න මෙවලුමෙද කියලා තියෙන්නේ මේක තමයි මගේ ධර්මචාරිකාව චරිත බික්කවේ චාරිකා මහණී චාරිකාවේ වඩින්න බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දිනාගේ හිතය සැපේ පිණිස ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පාවෙන් අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේව මිනිසුන්ට හිතසුව පිණිස ඉතින් කවුරු හරි කෙනෙක් හැමතැනම මේ ආසපු දානවා ආසපු දානවා හරි වැඩේනේ සෙනග යනවා කී කී බැන්නොත් කවදාත් මම කියලා තියෙනවද ඔබට හා දැන් මම අසවල් දවසේ එනවා එන්න මගෙන් විතරක් අහන්න මං කියලා දෙනවා එහෙම එහෙම කියන්නේ නමුත් මේ මිනිස්සු එන්නේ මොකද මේ අහන්න? ඇත්ත අහන්න කවුද සතුටු? ගෞතම බුදුරජුන්ගේ ධර්මය අහන්න හැමෝම කැමතියි. අනිතික තමයි පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ඥානය නම් අපිට හිතා ගන්න බෑ. හරියම පුදුමයි. හරියම පුදුමයි. ඒ විශ්විත වූ ප්‍රඥාවටයි අපි මේ හිත පහදාන්නේ. ස්මෘති ප්‍රඥාවට හිත පහදාන්නේ. එතකොට මේ පහදෝනකට ඒ පැහැදිලා පින්ගස් කරගෙන දැන් මම බලන්න මට මට මොනවා හරි ලැබෙනවා නම් මම ඒක හැමතිස්සෙම දෙනවා. මට යමක් ලැබුණා මම ඒක දන් දෙනවා. එහෙම දීලා තමයි මම මම හරියට පින්ගස් කරගන්න මම කල්පනා කරන්නේ. මම දානෙන් පින් රැස් කරගන්න කල්පනා කරන්නේ සීලෙන් පින් රැස් කරගන්න කල්පනා කරන්නේ ධර්මයේ ධර්ම දානෙන් පින් රැස් කරගන්න කල්පනා කරන්නේ මොකද හේතුව මම දන්නවා මගේ ජීවිතේට යම්කිසි සැපයක් ලැබෙනවා නම් ඒ සැපයට පාදක වෙන්නේ පින එතකොට ඔබේ ජීවිතේට සැපයක් ලැබෙනවා නම් ඒකට පාදක වෙන්නේ පින මම මීට අවුරුදු 10කට කලින් මම ධර්ම දේශනා කරද්දී අපි සංඝ පිරිස දන්නවා මිනිස්සු පිරිකර පූජා කරනවා ඒකට පිටිකර මම ඉතින් ඔය ඉස්සර වාහනයක් තිබුණේ ඒකට මම ඔය හයර් එකට වාහනයක් කරගෙන ගියාම මිනිස්සු හයර් එක ගෙවනවා ඊට පස්සේ ඒකට දානවා මම කිසි දවසක ඇස්සරලා බලලා නැහැ මේ මොනවද හම්බ වුනේ කියලා ඒක පුරුද්දට ගියා මහමෙවුනාවි 198කට 102ක් තම්බින්නට මුංගට තියෙනවනේ ඉතින් ඒ නිසා 90%කට ඒ පුරුද්ද ගියා. මම ඇස්සරල බලලා නෑ මෙතෙක් කාලෙකට මට හම්බුනේ මොනවද කියලා. ඒ මොකද මම ධර්මයේ කියුවා එතන මගේ කොටස ඉවරයි. ඉතින් මේ නිසා හිත පහදවා ගැනීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන හරියම ප්‍රයෝජනයි. බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගත්තොත් ඒක බොහෝ කලක් බොහෝ කලක් ඔබට මේ මානසික ලෝකෙට උපකාරී වෙනවා. ඔබ ඔබට ඔබ අපි හැමදාම ඉන්නේ නේ. තව අවුරුදු 100කින් මේ ඉන්න එකිනෙකත් වෙනවා. අපි ඔක්කොම නෑ. අපි ඔක්කොම කර්මාන රූප කොහෙර ගිහින්. මේ නිසා මේ රස කරන පින රස කරලා දෙන්න තමයි මේ හැම එකක්ම හදලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේව ගැන වැරදි අදහස් රටේ පැතිරෙනකොට එක එක අබෝධ චෝදනා ඒවා පිළිඅරගෙන පෞරස් කරගන්න එපා කවුරුවත්. මම එහෙම කියන්නේ අර අර සුනේත්ත සූත්‍රය කියවද්දී හරි අනුකම්පාවක් හට ගන්නවා. එයි දැන් අපි ගත්තොත් සමහර බුද්ධ කාලේ නිගණ්ඨනාථ පුත්‍රට පැහැදුනා එළවලු ගති කරනවා කියලා. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍රට පැහැදිච්ච අය නිගණ්ඨනාථ පුත්‍රට වට වුණාම නිගණ්ඨනාථ පුත්‍රය ඒගොල්ලන්ව උසී කියනවා කාට විරුද්ධවද? බුදුරජාණන් වහන්සේට විරුද්ධව උසී කියනවා. එතකොට මේ ඔක්කොම පව් කරගෙන කොහෙද යන්නේ නැත්තේ? නිරේ නෙමේ ආගම් අදහන කියලා වෙන දේ. මේ නිසා පින්වත්නි අපිට තිබිලා මේ ලැබිලා තියෙන ජීවිතේ බොහොම පුංචි කාලයකට තියෙන්නේ. දැන් ඉතින් දැන් අපිට තියෙන ආහාර ගන්න මා අපි පළමුව හිතමු මේ ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න අපිට දෙකමාර විතරයකට පුළුවන්කම තියෙනවා. මේ දැන් අපි හිතමු අද මේ ධර්ම දාන ශාලාව හදලා ගෞතම සාසනයේ පැවිදිව සිටින සංගරුවන්ට පූජා කළා. ඒ වගේම දම්පෙන් පූජා කළා, පිරිකර පූජා කළා, රැස් කළ පින ගැන හිතලා සතුටු වෙන්න බොහෝ කල් මේ ජීවිතයේ සැප, සාන්ති උදා වෙන උදාාර පුණ්‍ය ධර්මයක් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන වශයෙන් තම තමන්ගේ సంతාන tempat වුණා කියලා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය සැප වර්ධනය කරගනිත්වා දෙවියෝද ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් දියුණු වෙත්වා ඒ වගේම මේ ගෞතම සාසනයේ පිළිවෙත් පුරන ගෞතම සාසනයේ දහම පතරෝන පින්වත් ස්වාමින් වහන්සේලාව ආරක්ෂා කරගනිත්වා ඒ වගේම ගෞතම සාසනයේ සම්බන්ධ විලා සිටින පින්වත් උපාසක උපාසිකාවන් ආරක්ෂා කරගනිත්වා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සප සලසා ගනිත්වා කියලා සාදු ඒ වගේම අපන මේ මේ පරිලෝකී සියලු ඥාතීන් විශේෂයෙන් මේ භූමි භාගයේ බුද්ධ ශාසනය උදෙසා පූජා කළ චන්දා කුමාරු ඒ නාමාත්මය ඇතුළු ඒ සියලු දෙනා නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්ට අප නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන්ට මේ රැස්කල සියලු පින් අනුමෝදන්ව ඒ සියලු ඥාතීන් පරිලෝක වශයෙන් සැපෙන් සැපයට පැමිණෙත්වා සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කරනවා. එවැගේම අප රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම අනුමෝදන් කරන්න කලණ මිතුරන්ගේ ඇසුර හරි උපකාරී අපට. සත්පුරු ශාස්ත්‍රයෙන් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කිරීම තුළ ලෝභ දෝෂ මෝහ කියන අකුසල් යටපත් යටපත් වෙලා අලෝභ අදෝෂ අමෝහ කියන කුසල මුල් ඉස්මතු වෙනවා. අසද්ධර්මයේ ශ්‍රවණය කළොත් කුසල් යටපත් වෙලා අකුසල් ඉස්මතු වෙනවා. ඒ නිසා සත්පුරු ශාස්ත්‍රය හරිය පිටයි. එතකොට ඉවලායන් පුතුන් බොහොම ශ්‍රද්ධාවෙන් මහණුනාට එළි පැවිදි වෙච්ච කෙනෙක්. ඉතින් මේ විශාල පිරිසකට ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්මයේ දෙනවා. ඉතින් ඒ ආයතනගේ තියෙන සත්පුරුෂ සම්බන්ධය නිසා තමයි මේ ඔක්කොටම ලැබුණේ. ඒ නිසා විමලාකිතුන් ප්‍රධාන මේ මහණුනාසපේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්මයන් කිසි බාධාවකින් තොරව දිනු කර ගන්න තුනුරුවන් සරණ දෙවිරකවරණේ සැලසේවා කියලා කවුරුස් කියනවා. ඒ වගේම විශේෂයෙන් අපි පින් දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මේ ගාල්ල ප්‍රදේශයේ ධර්මයේ පතුරවන්න විශේෂයෙන්ම අපේ කරාපිටිය පන්සලේ ධම්මික ස්වාමීන් වහන්සේ විශේෂ අනුග්‍රහයක් දැක්වුවා. උන්වහන්සේ බොහොම මහාවිනාව කරේ බොහොම පැහැදීමෙන් මහමුණෑමි ස්වාමීන් වහන්සේලා කිරී බොහෝ පැහැදීමෙන් ධර්මයේ පතුරවන්න අවංක උත්සාහ කළා. උන්වහන්සේට දානෙට වැඩම කළා සිටිනවා. එතකොට ඒ කරාපිටි පන්සලේ ඒ ධම්මික ස්වාමීන් වහන්සේට මේ රැස්කර සීලපින් අනුමෝදන් වෙලා උන්වහන්සේට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී උතුම් ගුණ ධර්ම සෝසියේ දිනු කර ගැනීමට තුනුරුවන් සරණ දිවිරකවරණේ සැලසීවා කියලා සාදු කියන්නේ ඒ වගේම මේ සඳහා නන්නයුරින් දායක වුණු මුදල් වලින් ශ්‍රමයෙන් බඩමුට්ටු වලින් ඒ වගේම එහෙම මුකුත් නැත්තම් දැකබලා සතුටු වීමෙන් මේ සෑම දෙයකින්ම දායක වුණු යමෙක් ඇද්ද ඒ සියලු දෙනාට මේකසේ මේ පින අනුමෝදන් වෙලා හැම දිනාටම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී ගුණධර්ම දියුණු කරගෙන දියුණු කරගන්න ලැබේවා අප සියලු දිනාටද උතුම් ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම සාසනයේ චතුරාරි සත්‍ය අවබෝධය පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. පින්වත්නි අපි දැන් මේ දානශාලාවේ ඒ සියලු පින් හදන්න මුල් වෙච්ච සියලු දෙනාට ස්වාමීන් වහන්සේලාට දායක දායිකාවට හැමතෙම පින් පිණිස කර්ණීමේත සූත්‍ර සජ්ජායනා කළා පින් දෙමු. සාදු නමෝ තිස්ස භගවතෝ පිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා ฏิปั සාදු කරේ the අනුපගම්ම සීලවා පතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ द्वितीयम्पि योकासकमामि भन्ते तृतीयम्पि योकासकमामि भन्ते සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා හැම දිනාටම තිරුවන් සරණයි ධර්ම පිළිතුන්ට මම තමයි දිවා ආහාරය සූදානම් කරලා තියෙනවා ආහාර පාන අරගෙන උඩට ගෙවිලා හිවණ ඉන්න අපි හවස ධර්ම දේශනාව පවත්වමු. දිනකමේ මේ දිනකමගේ දහවල් ආහාරය ලබා ගැනීම සඳහා උඩ ධර්මශාලාව අසල තියෙන දන් බෙදෙන කුටිය තමයි සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සඳහා කවුරුත් පිළිවෙලකට එතනට පැමිණිලා Tamanගේ ආහාර වේල ලබා ගන්න ලෙස මතක් කර සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දැන් කවුරුත් හිමීට උතනින් එළියට ගිහිල්ලා උඩට යන්න ඔයාලගේ මේ පින්නතුන්ගේ ආහාර එහෙට ලබා දෙවි උපස්ථාන කමිටුව විසින්. උඩ ධර්මශාලාවට සම්බන්ධයි.